දැන් සබ්බ පාපස්ස අකරණං. දැන් උතෙන්දී අපි දකින්න ඕනේ මෙතනයි. දැන් බාහිර පාපී කියන්නේ අරිහතුන් වහන්සේ. සියලු පව් නැත්තේ අරිහතුන් වහන්සේ. මේක තමයි බුද්ධ අකරණය. යථාභෝධයේ පූර්ණ වෙනකොට, බුද්ධිය පූර්ණත්වයටපත් වෙනකොට මේ සියලු පව් වැඩ. නොකළ යුතු දේවල් බව දැකලා ඉවරයි. හරයක් නැති දේවල්, ගිනි හට ගන්න දේවල්, අත්හැරිය යුතු දේවල්, ඒවා සාරයක් නැති අසාර දේවල් කියලා. යම් දාසක දකිනවා සබ්බ පාපයන්ගෙන් නොකෙන සත්‍යයටපත් වුණාම. අන්න සබ්බ පාප ආශ්‍රය කිරීම කරන්නේ නැහැ. අන්න ඉතින්ටයිපත් වෙන්න ඕනේ. ඒක තමයි මුලටම දුන්නේ. පිළිවෙතනේ මේ මුලට දුන්නේ බුද්ධිය පිළිසන්න කෙන දකින මහා බුද්ධි ගෝචර ධර්මයේ ඕකයි. සියලු පව් නොකළ යුතු බව දැනගන්න. සියලු පව් වල අකාරණික බව දැනගන්න. මෙන්න මේක දැනගැනීම දැක්කහම මෙන්න මේකට කියනවා පූර්ණ කරන බුද්ධි ප්‍රතිඵලයි. ඔය ප්‍රතිඵලය ලබා ගන්න නම් ਉਹ මාර්ගයකටපත් වෙන්න ඕනේ. අන්න කුසල මාර්ගයටපත් වෙන්න ඕන නිසා අන්න ඒක වඩන්න ඕනේ. ඒක වැඩෙනකම් වඩන්න ඕනේ. කුසලස උපසම්පදා. හැබැයි ඕක වඩන්න බාධකයක් තියෙනවා. ඔය පංච කාමයන් නිසා හැමතැන බැඳෙන විසිරෙන මේ මානසිකත්වයක් තියෙනවා. ඔන්නේ මානසිකත්වයේ සමතේටපත් වෙන්න ඕනේ. සචිත්ත පරයයි දපණේ වෙන්න ඕනේ. මෙන්න මේකට බුදුරන් සාසනා කරනවා. ඔව් විඥාන හය තමයි ඔය කියන්නේ සංවර කරන්න ඕනේ. අසංවර නිසා තමයි විචිත්තතාවය. දැන් සචිත්ත පරියෝධපන. 1 2 3 කියලා පෙන්වර සියලු පව විසල නැති කරන්නේ කුසල ඒ උපසම්පදා ඊළාට කරන්නේ එහෙම යන එකක් නෙමෙයි තියෙන්නේ. ඔය පෙන්වන්නේ ප්‍රතිඵලයේ තමයි සම්පපාවහ කරනවා. ඒ සඳහා යන මාර්ගය තමයි කුසලස උපසම්පදා. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය තමයි සචිත්ත පරියෝධපන. මෙන්න මේකයි බුද්ධ අනුශාසනය. ඉතින් ඕක තමයි විග්‍රහ වෙන්නේ. සියලු පව මොනවද? සිරුපව් වලින් බැහැර කරපු කෙනා කවුද? ඒ අරිහතුන් වහන්සේ බාහිර පාපී කියන්නේ. අන්න එතනයි ප්‍රතිඵල ලබන්නේ. ඒ සඳහා කොහොමද යන්නේ? කුසලයෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. ආසන්නයටම සම්පූර්ණ වෙන්න කුසලයේ තුනේ. කුසලයේ කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දේශේ කිරීමටපත් වෙන්න ඕනේ. සාගක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ කරන කුසල සුපසම්පදා. කරන්න පටන් ගන්නකොට. ඒකට බැහැ ගන්න බෑ. හිත වික්ෂිප්ත වෙනවා. හිත පරියාය තියනවා. ඒක දපණය කරගන්න ඕනේ. හරය කියන්නේ පෙළ, හිත් පෙළ. හිත් සමූහය. දපන කියන්නේ දපනවා, දර්පණය කරනවා. දපනවා කියන්නේ ගොඩ නැගී සිටින්න දෙන්නේ. හැත දානවා. හැම වෙලෙම. දමනය කරනවා කිව්වෙත් ඒකයි. අන්නේ දමනය කරන්න බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළා. ওই ටික තමයි මේ දේශනාවේ සාරාංශය. හොඳටම හොඳයි. ඉහෙළම කමටහන. ඔය ගාථාව පණි කරගත්තා නම් ඔන්න ඕකෙදීම සමතේටපත් කරනවා. ඕකම මුල බලන්ගෙන සකස් කරලා දෙනවා. ඔන්න ලක්ෂ වාරයක් විතර කියන්න පුළුවන් නම් දවස් 20ක් විතර ඇතුළත රෑ දවල් දිගේ කියලා කියලා. කියව ගන්න පුළුවන් නම් වෙන බාහිර ඒවාට යන්නේ නැතුව ඉන්ද්‍රිය සංවර කරගෙන බොහොම සංවරත්වයෙන් අන්න එහෙම පටන් ගත්තා නම් ওই ගාථාවේ ප්‍රතිඵල ඒ දවස් ගානදී ලබන්න පුළුවන්. ඒ ආර්ය මාර්ගයයි වැඩි. බාහිර විරුද්ධ බලවේග ඔක්කොම ඈත් වෙනවා. ලෝක කර්ම